නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් භාවනා යෝගියෙක් පරිපූර්ණත්වය ලබන්නේ කොහොමද? පරිපූර්ණත්වයේ පිළිබඳ ඥානය ඒ විඥාණයට ප්‍රත්‍යක්ෂේ වෙන්නේ කොහොමද කියන එක තමයි අපගේ විශේෂ අවධානම. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය අපගේ භාවනානුයෝගී ජීවිතය තුළ සාමාන්‍ය මෛත්‍රී වාක්‍යයක් වශයෙන් අපි සඳහන් කළත් මේ මෛත්‍රී වාක්‍ය තුළින් අපගේ ජීවිතයට කරන්නට පුළුවන් හැකියාවල් පිළිබඳව විදර්ශනාවෙන් ගවේෂණයට ලක් කරනවා නම් මේ මෛත්‍රී වාක්‍යයට මේ ලෝකයේ කළ නොහැක්කක් නැතයි කියන තීරණයට එන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපි සමහර වචන නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කරන වචනවල තියෙන ගුණත්වයට අනුව ඒ වචනවල ශබ්ද වීතියට අනුව ඒ වචන නිර්මාණය වන කොටස් 32 ප්‍රධාන ග්‍රන්ථියේ මූලිකත්වයට අනුව ඒ වචනයට මේ ලෝකේ සෑම දෙයක්ම කරන්නට පුළුවන්කම තියෙනවා. පරිපූර්ණත්වය කියන මේ මාත්‍රකාව විවිධ නාම රූප වලින් ඒ ඒ තරලයට අදාළ කොටස් ගන්නකොට ඒ පරිපූර්ණත්වයේ ස්වභාවය විද්‍යාත්මක දර්ශනය අනේක වාරයක් විශාල වෙනස් වෙනස් කරුණු කාරණාවලට භාජනය වෙනවා. නමුත් මේ මෛත්‍රී වාක්‍ය සම්බන්ධ කරනකට සම්බන්ධ කරනකොටගෙන මේ පරිපූර්ණත්වයේ කතා කරනකොට අපට යම් විශේෂ කාරණාවක් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා මේ මෛත්‍රී භාවනාවට අදාළ අපගේ ප්‍රධාන ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියවල තියෙන ප්‍රධාන ක්‍රියාකාරීත්වය භාවනා යෝගියෙක් ඒක දැනගත යුතුයි. අපි දන්නවා විදර්ශනාව වඩන භාවනා යෝගියා විදර්ශනා ඥානයත් එක්ක සම්බන්ධ වෙන්නේ පිටියුටරි කියන ඒ ග්‍රන්ථියේ තියෙන ඒ ඕමෝන් එකත් සමග පිටියුටරි ග්‍රන්ථියේ ඕමෝන් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඒ ග්‍රන්ථියේ ඕමෝන් එක ලේත් එක්ක මිශ්‍ර වෙලා මුළු සර්වාංගය පුරාම විසිරීලා යනකොට මේ සෑම ඉන්ද්‍රියක්ම ඒ ඕමෝන් එක කරා පාලනය කරනවා. අපි දන්නවා ස්ථානයක ප්‍රධාන ස්වාමින්වහන්සේ නමක් වැඩ ඉඳලා ඒ ස්වාමින් වහන්සේ යම්කිසි අවවාදයක් දෙනකොට ඒක පල්ලෙහා ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා අතරට ඒ නියෝගය එම නැත්තම් අවවාදේ පැතිරිලා ගිහිල්ලා ස්වාමින් වහන්සේලා සියලු දෙනාම දෙනම එකට අවබෝධය ලැබලා දැනුවත් වෙලා ඒක ක්‍රියාත්මක කරලා ඒ අවවාදයේ තුලින් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් ලෝකෝත්තර ප්‍රතිඵලය ඒකාන්ත වශයෙන්ම සියලු දෙනා ලබනවා. මේ ක්‍රමවේදය තමයි මේ කය තුල පවතින්නේ. පිටියුටරි ග්‍රන්ථිය තුලින් වැඩිපුර ඕමෝන් එක නිෂ්පාදනය වෙනකොට ඒ ඕමෝන් එක ලේක මිශ්‍ර වෙලා ਸਰවාංගය පුරා පැතිරලා යනකොට සෑම ප්‍රධාන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයකට මේ ඕමෝන් එක සම්බන්ධ වෙනකොට පිටියුටරි ග්‍රන්ථියේ පාලනයේ යටතට ඒ ඕමෝන්පත් වෙනවා. අපි දන්නවා ආයතන අය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධතිය හරහා. අසකන දිව නාසය සමසිත කියන ආයතන අයම ක්‍රියාත්මක වෙන්නේ අපේ ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධති හරහා. ඇස කියන එක ඉන්ද්‍රියක් වශයෙන් කන කියනක ඉන්ද්‍රියක් වශයෙන් නාසය දිව සම කියනක ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක වුණත් මේ සිත කියනක ඉන්ද්‍රියක් වශයෙන් අපි ගන්නෙ නෑ. නමුත් මේ සිත කියනක ඉන්ද්‍රියක් වශයෙන් අපට සාකච්ඡා කරන්නට සිදුවෙන නිසා අපේකට වචනයක් භාවිතා කරනවා අනුමාන ඉන්ද්‍රිය කියලා. ඇත්තටම ප්‍රායෝගිකව පෙන්වන්න බැරි වුණත් එහෙම ඉන්ද්‍රියක් තියෙනවාය කියන නිසා ඒ විශ්වාසය අපිට පවතින නිසා අනුමාන ඉන්ද්‍රිය කියන වචනය තමයි අපි භාවිතාවට පත් කරන්නේ. අනුමාන ඉන්ද්‍රිය කියන මේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ කයේ තින ශක්ති පද්ධතිය මුල් කරගෙන. ශක්තිය වැඩි නම් චෛතසිකේ ධාරිතාව වැඩි, ශක්තිය අඩු නම් චෛතසිකයේ ධාරිතාව අඩුයි. ඒ කියන්නේ 100 නෑ. ගොඩාක් ශක්තිය අඩු නම් එයාට ඉතන්න බෑ. එයා දැඩි සත්කාරකකේ ප්‍රතිකාර ලබන කෙනෙක්. ඉට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, කියන දේ ඇයෙන්නේ නෑ, පේන්නේ නෑ, දැනෙන්නේ නෑ. කල්පනාවක් නෑ. ශක්තිය අඩුයි. එනම් මේ ආයතන අයම පාලනය කරන්න පුළුවන් හැකියාව මේ විදර්ශනා භාවනාවට තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ විදර්ශනාව කියන භාවනාව වඩන්නේ නැති භාවනා යෝගියෙකුට නිවන් දැකීම කියන එක අසීරු කාර්යයක් බව. Taman නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ නම් විදර්ශනාව වැඩි යුතුයි. ඒ නිසා තමයි ප ဋ ාණ භාවනාව පිළිකුල් භාවනාව බුද්ධානුසති ධම්මානුසති සංඝානුසති එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව පිළිකුල් භාවනාව කියන භාවනා සිය ගණන් කුමන භාවනාව තෝරාගෙන ඒ සිය ගණන් වලින් සිදු කළත් ඒ භාවනාව ක්‍රමානුකූලව එයා විදර්ශනාවට ඇරවිය යුතුයි විදර්ශනාවට අරවන් නැතුව ඒ භාවනාව එතනින් යට යන්නේ හේතුව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව කියන මේ නිවනට එකම මාර්ගයක් වන මේ පස්සනා තුනම පීතලා තියෙන්නේ විදර්ශනාව මත විදර්ශනාව නැතුව මේ මට්ටම් තුන වඩන්න පුළුවන් කමක් නැහැ කිසිම භාවනා යෝගියෙකුට. හැබැයි ඕනම භාවනාවක් ඕනම භාවනා යෝගියෙකුට සිදු කරන්නට පුළුවන් කායික භෞතික මට්ටමින් විදර්ශනාවෙන් තොර. එනම් මේ කායානුපස්සනාව කියන මේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ගොඩාක් ගැඹුරෙන් අපේ විග්‍රහ කරලා බලනකොට මට පෑදිලිව පේන එක කාරණාවක් තමයි ඕනම භාවනාවක් මේ කායානුපස්සනා කියන මට්ටමින් කරන්නට පුළුවන්. හැබැයි ඒ භාවනාව තුළ අනිත් මට්ටම් ටික කරන්නට ඕනේ නම් විදර්ශනාව උපයෝගී කරගන්නට සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවෙන් රාත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ භාවනා අවසන් වුණාට පස්සේ අපි ඊළඟ භාවනා වාරයේදී පටන් ගන්නවා. එතකොට මේ සක්මන් භාවනාවේ තියෙන කායානුපස්සනාව තමයි ඔසවමි යවමි තබමි කියන මේ ඉරියව් තුන තුලින් ඇති කරගන්නා වූ ක්‍රියාවලිය මේ කායික චර්යාව පිළිබඳව සිය පීඨවීම. මේකද වර්තමානයේ සියලෝම භාවනා යෝගින් සිදු කරන එකත් ඔසවමි යවමි ඔසවමි යවමි තබමි තබමි තබමි කියන එක එක ඉරියව් වලින් භාවනා කමටාන් 100ක් 120ක් විතර පවතිනවා සක්මන් භාවනාවේ ඒ සක්මන් භාවනාවේ පවතින සෑම ඉරියව්වක් තුළින්ම මේ භාවනාව මේ කායානුපස්සනා කරන්නට පුළුවන් හැබැයි වේදනානුපස්සනාව වඩන්නට ඔසවමි යවමි තබමි කියන ඒ මානසිකත්වයෙන් ඒ භාවනා යෝගියා මිදිලා මේ සෑම ඉරියව්වක් තුලින්ම තමන් තුළ ඇතිවෙන්නා වූ වේදනාව පිළිබඳ සිය පීඨවන්න ඕනේ. ඒ වේදනාවට සමවැදිච්ච භාවනා යෝගියා එතනින් මිදිලා ඒ මානසිකත්වයෙන් නිදාස් වෙලා මේ ඔසවමි කියනකොට මේ යවමි කියන එක මම යවනවද යන නිසා යවමි කියනවද මම ඔසවනවද ඉබේ එසවෙන නිසා ඔසවමි කියලා මම තීරණයට එනවද ඔසවන්නේ කවුද යවන්නේ කවුද තබන්නේ කවුද මේ ක්‍රියාවලිය නොකඩව කරන්න ක්‍රියාත්මක කරවන්නා කවුද එහෙනම් මේ ක්‍රියාවලිය මම උවමනාවෙන් නොකරමි මම ඇවිදින බව දනිමි. හැබැයි ඇවිදින්නේ මම නෙමෙයි. පුද්ගලයෙක් සත්වයක් නැතුව මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ කොහොමද කියන මේ ධර්මතාවයට අවබෝධය පීටලා මේ ධර්මතාවයේ මත රැඳිලා එයා භාවනා කරනකොට එයා කරන්නේ සක්මන් භාවනාව තුළින් ධම්මහනුපස්සනාව. එනං තප්පරයට සිතිවිලි 40ක් පමණ නිර්මාණය කරන්න පුළුවන් මේ විඥාණය. නිර්මාණය කරන සෑම චිත්ත වීතියක් තුළම මේ සිත භ්‍රමණය වෙන වේගයට අනුව තමන්ගේ සිතවිලි නිර්මාණය වෙලා ඒක නියෝගයක් වෙලා සංවේදී ස්නායු පද්ධතිය අරා අනක් වෙලා ඒ අනට අනුව මේ කය ක්‍රියාත්මක වෙනවා සිත මුල් කරගෙන ඔසවනවා සිත මුල් කරගෙන යවනවා සිත මුල් කරගෙන තබනවා එක සැනේකට මේ සිතට පුළුවන්කම තියෙනවා චිත්ත වීති 40ක් විතර නිර්මාණය කරලා මේ කය ඕන විදියට මේවන්න මේ භාවනා යෝගියාට වැටහෙනවා කොච්චර මම ඔසවෙමි යවමි තබමි කියලා කටින් කිව්වට වැඩක් නැහැ සිත ඊට කලින් මේ ක්‍රියාවලිය කරනවා මේවනවා සිතේ ක්‍රියාවලිය කරන කොටගෙන වෙනවායි කියන එක ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් ධම්මානුපස්සනාවෙන් මිදිලා එයා චිත්තානුපස්සනාවේ අවසාන මට්ටමට එනවා. එහෙනම් මේ වගේ සක්මන් භාවනා කමඨාන් 120ම අරගෙන අපි එකින් එකට විද්‍රා කළා නම් සෑම ඉරියව්වක් තුළ මේ සතර සටිපට්ඨානය සම්පූර්ණ කරගෙන අරියත් බෝධියට යන්න පුළුවන් හැකියාව මේ භාවනාවට තියෙනවා. ඇයි අපි මේ භාවනාව මේ මෛත්‍රී භාවනාවට උපමාවක් වශයෙන් ගත්තේ කියලා බැලුවාම මේ පරිපූර්ණත්වයට මේ පරිපූර්ණත්වයේ කියන ස්වභාවය ඒ තරලයට අදාළ ධර්මතාවය වටා ගන්න මේ සෑම වචනයක් තුළම තියෙන සොරයක් තුළ තියෙන ඉන්ද්‍රියේ ඕමෝන් එකත් එක්ක තියෙන සම්බන්ධකම ඒකට අනුව මේ කායික චර්යාවේ ගැඹුරු අවබෝධය අපි ලැබිය යුතුයි. ඒ අවබෝධය නැතුව මේ පරිපූර්ණත්වය කියන මේ තරලේ තියෙන විස්තරය වටා ගන්නට අපහසුයි. එහෙනම් අපි තේරුම් ගත්තා මේ පිටියුටරි කියන ග්‍රන්ථිය හරහා ඒ ඕමෝන් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට ඒ ඕමෝන් එකට අනුව මේ කයේ තියෙන කොටස් 32 ක්‍රියාකාරීත්වය මනාකොට සිදුවෙන බවත් සෑම ඉරියව්වක්ම ඥාණයෙන් පාලනය වෙන බවත් සෑම ස්නායු පද්ධතිය කරා ඇතිවෙන සෑම තරංගයක් චිත්ත වීතියක්ම Tamange අවබෝධයේ පාලනයේ යටතේ පවතින බවත් අපි පැහැදිලිව තේරුම් ගත්තා. එහෙනම් මේ ග්‍රන්ථිය අරා සිදුවෙන ඒ වගේම අපි දන්නවා තයිරොයිඩ් කියලා ග්‍රන්ථියකුත් අපේ කයේ තියෙනවා. ඒක තියෙන්නේ හරියටම උගුරේ උගුරු දණ්ඩේ පොඩි කට්ටක් වාගේ එකක් ඉදිරියට පැනලා තියෙනවා ගැටයක්. අන්න ඒකේ තමයි ඒ ඉන්ද්‍රිය පීඩලා තියෙන්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ ඕමෝන් එකක් නිෂ්පාදනය කරනවා. ඒකට තියෙන විද්‍යාත්මක නාමය තයිරොක්සින් කියලා. මේ තයිරොක්සින් කියන මේ හෝමෝන් එක තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිර්මාණය කරලා දියරේ නිෂ්පාදනය කරලා ඒක ලේක මිශ්‍ර කරලා මුළු සර්වාංගයට යවුවාම මුළු සර්වාංගයම පාලනය යටතේ පවතිනවා. පරිපාලනයක් නෙමෙයි පාලනයක් වෙනවා. බැරි වෙලාවත් මේ තයිරොක්සින් කියන හෝමෝන් එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා නිෂ්පාදන ධාරිතාව අඩු වෙලා අවශ්‍ය තරම් ඒ ඕමෝන් එක නිෂ්පාදනය කරවන්න අපෝසත් වුණා කියන යම්කිසි ගැටලුවක් ඇති වුණොත් එයා තනියෙන් කියවනවා එයා දොඩවනවා ආන ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ නිකන් ඇවිදිනවා මේ කතා කරනවා ඒට මෙට යනවා ඒ වැඩ රාජකාරී වල අපට අවුලක් පේනවා ඇයි ඒක ගත්තා මෙතනින් තිබ්බා මේක ගත්තා අතනින් තිබ්බා සම්පූර්ණ ටිකක් මානසිකත්ව විකෘති වාගේ එතකොට අපි ගොඩාක් දුරට යා වාඩි කරවලා මේ ටිකක් විවේක කරවලා රෝලට ගෙනිච්චාම රෝලෙන් ඉස්සෙල්ලාම මේ යාට කරන්නේ පරීක්ෂණ කරලා බලලා තයිරොයිඩ් ග්‍රන්ථියේ අවුලක් තියෙනවා තයිරොයිඩ් ආසාදයක් තියෙනවායි කියලා යාට ඉස්සෙල්ලාම ප්‍රතිකාර කරනවා. එහෙනම් අපිට පෑදිලිව පේනවා ඒ ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයට යම්කිසි ඕමෝන් එකක ක්‍රියාකාරීත්වයක් මූලාසනේ උසුලන බව. ඒ ඒ ඕමෝන් වල ක්‍රියාකාරීත්වය අවම වෙනකොට ඒකට අදාළ ඉන්ද්‍රියන් වල අඩුපාඩු දෝෂ ඇති වෙන බව. අනිත් ඕමෝන් වලත් එක්ක කතා කළාම ඕමෝන් 100ක් කතා කළත් ඒ හැම එකටම මේක තමයි උත්තරය. ඒ අදාළ ඉන්ද්‍රියන් එක්ක සම්බන්ධ වෙලා ඒ ඉන්ද්‍රියන් එක්ක විශාල මේයුම් කටයුත්තක් කරනවා. අපි දන්නවා අපගේ කුලප 32න් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මෛත්‍රිය කියන ඒ සංඥාව එහෙම නැත්නම් මහා කරුණාව කියන මේ ගුණය පීඨලා තින ඉන්ද්‍රිය තමයි අදවත. ඒක නිසා තමයි අද ගොඩාක් ආදරය පිළිබඳව ප්‍රේමය පිළිබඳව කරුණාව දයාව පිළිබඳව අපි කතා කරනකොට අදවත තමයි සංඥාවකට ගන්නෙ. මා කරුණාවෙන් මේ ලෝකෙට කතා කළා කියලා කියනකොට අපි හදවත හැඳලා පෙන්නනවා. සමහර පින්තූර තිනවා අර කතෝලික ආගම් වලේම ජේසුස් වහන්සේ මේ ලෝකෙට මා කරුණාවෙන් කතා කළසේක කියනකොට උන්වහන්සේගේ රූපය ඇඳලා හදවත පේන්න හනිනවා. ඒකෙන් ආලෝකයක් වීදෙනවා. ඒකෙන් පෙන්වන්නේ උන්වහන්සේ කරුණාවෙන් මේ ලෝකෙට කටයුතු කරන බව. ඇයි මේ අදවත සංඥාවට ගත්තේ කියලා බැලුවාම මේ අදවත කියන මේ ඉන්ද්‍රියෙන් ඇති කරන මේ ඕමෝන් එක මේ ලේවලි මිශ්‍ර වෙලා මුළු ਸਰවාංගයටම ගියාම මේ ਸਰවාංගයේම කරුණාව මෛත්‍රිය කියන ගුණය පීටලා ඒ ඉන්ද්‍රියන් වලින් ක්‍රියාකාරීත්වය නිසා ඇති කරන කම්පනය පීඩනය තරංගයක් බවට පත් වෙලා චිත්ත වීතියක් බවට පත් වෙනකොට ඒ චිත්ත වීති තුල මහා කරුණාව ගැබ් වෙලා තියෙනවා. මේ විද්‍යාව මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මේ ඥාණය අපට ප්‍රත්‍යක්ෂ වුනේ නැත්නම් මේ අවබෝධයපත් වුනේ නැත්නම් මේ මෛත්‍රී භාවනාව පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං වාක්‍යයක් බවට තමයිපත් වෙන්නේ. එහෙනම් මෛත්‍රී භාවනාවෙන් අවශ්‍ය නම් අපට රාත් වෙන්න පුළුවන්, පසේබුදු මහරහත් වෙන්න පුළුවන්, සම්මා සම්බුදු වෙන්න පුළුවන්. මේක විදර්ශනාවෙන් විද්‍යාවෙන් දැකලා ප්‍රඥාවෙන් වැඩුවොත්. එහෙනම් මේ අදවත තියෙන මේ ඉන්ද්‍රියට විද්‍යාත්මකව දෙන නාමය තමයි ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්. එහෙනම් මේ ඇඩ්‍රිනල් ග්‍රන්ථිය මේ ඇඩ්‍රිනල් කියන ග්‍රන්ථිය තුලින් ඇති කරන්නා වූ ඇන්ඩ්‍රොක්සින් කියන හෝමෝන් එක. ඒ ඕමෝන් එක අරහා මොකද්ද මේ ඉන්ද්‍රියන් වලට වෙන්නේ කියලා බැලුවාම අපි දන්නවා ආමාශයේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක. එහෙම නැත්නම් අම්ල ගතිය වැඩි නම් බඩ පිච්චෙනවා. බඩ පිච්චෙනකොට ඒ පීඩණයට කම්පණයට ඇතිවෙන චිත්ත වීතිය අපි අභිධර්ම අනුකූලව වචන තියෙනවා ඒකට නයන්න පයන්න දයන්න වයන්න ලයන්න කියලා ඒ චිත්ත වීති වලට නම් දීලා ඒ චිත්ත වීති වල තියෙන ධාරිතා පෙන්වලා තියෙනවා අපි අභිධර්මයේ කතා කරනකොට චිත්ත වීති පිළිබඳ චිත්ත වීති වල තියෙන ಗುಣ පිළිබඳව සංඥා සංස්කාර ධර්මයන් නිර්මාණය වෙන විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරනවා. මෛත්‍රී භාවනාවේදී අපි එච්චර ගැඹුරු සාකච්ඡාවක් මෙතනට සම්බන්ධ කරගන්නේ මේ ආමාශය තුල ඇතිවෙන මේ කම්පනය එහෙම නැත්නම් ඒ ගිනි වතුර කියන ඒ බඩගින්නෙන් ඇතිවෙන වේදනාව කරනකොටගෙන ඇතිවෙන චිත්ත වීතියට සරල වචනයක් තියෙනවා द्वේෂය කියලා. ඒකයි මේ කුසගින්න ඇති වුණාම ඉබේ තරහ යන්නේ. ගොඩාක් බඩගින්නෙන් ඉන්න කෙනෙකුට මොනවාරි වැඩක් දීලා බලන්න යට හරියට තරහ යනවා. හොඳට කන්න බොන්න දීලා මේ කතා කරලා බලන්න එයා සන්තෝෂෙන් එක කරනවා. ඇයි? මට කන්න දුන්නා, මට බොන්න දුන්නා, මට මා කරුණාවෙන් කතා කළා. අනේ මේ කට්ටියට මම උදව් කරන්න ඕනේ කියලා තවත් වැඩ තියෙනවද කියලා ඔයලා කරලා දීලා යනවා. මේක තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් දැකපු නිසා මෛත්‍රී භාවනාව සම්මා සම්බුද්ධත්වයට මුන්වහන්සේ සම්පූර්ණ කළ නිසා බඩගින්නෙන් එන කට්ටියට බණ කියන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් ඇදුවා. ඇයි බඩගින්නේ ඉන්න කෙනා තුල ඒ සිත තුල ඇතිවෙන්න වැඩිපුර චිත්ත වීති ද්වේෂ සාගත සිතිවිලි. ද්වේෂයට ධර්මයේ දුන්නාට වැඩක් නැහැ. ද්වේෂ සාගත චිත්ත වීතියක තියෙන ගුණාංග 32කින් ගුණාංග 20ක් විතර තියෙන ප්‍රතික්ෂේප ගුණාංග. අපි කියනවා 90ක් තුළ පවතින විශේෂ ගුණ තමයි තල්ලු කිරීමේ ගුණය, ප්‍රතික්ෂේප කිරීමේ ගුණය, පරාවර්තනය කිරීමේ ගුණය, එකක් තවත් එක්ක ගැටෙන ගුණය, එකතු කර ගැනීමේ හැකියාව අවම ගුණය මේ වගේ ගැටෙන සාගත ඒ තරංගයකට කොච්චර ලෝකෝත්තර ධර්මයේ කිව්වත් ඒක ඇයෙන්නේ හොඳට කල්පනා කරලා බලමු අපේ ජීවිතයේ හොඳට තරහා ගිය අවස්ථාවේදී ලෝකෝත්තර ධර්මයක් ආලා බලන්න මුල් ටික හානකොට තරහ ඒමම තියෙනවා. ඇයි අරක ප්‍රතික්ෂේප වෙන නිසා. පණිවිඩේ ඇයෙනවා ඇයෙනකොටත් ඒ පණිවිඩය හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා සිත සන්තෝෂයෙන් පිරීලා අර මානසිකත්වය වෙනස් වෙන්නේ ඇයි? අර සිතේ තියෙන තල්ලු කිරීමේ හැකියාව ප්‍රතික්ෂේපේ කිරීමේ ගුණය අධික ධාරිතාව නිසා අරක වැඩිපුර තල්ලු කරලා තල්ලු කරලා අරක ප්‍රතික්ෂේප කරගෙන ඉන්නවා. අර පණිවිඩය නැවත නැවත ඇයෙනකොට විනාඩි 10ක් 15කට විතර යනකොට දැන් අර පණිවිඩේ එන ධාරිතාව වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අර පණිවිඩේ වැඩි වෙන එකට අවධානම යොමු වෙලා එහෙමත් විද්‍යාවක් තියනවාද? එහෙමත් වැඩ කරනවාද කියන අරකට 100 යනකොට අර ද්වේෂසාගත චෛතසිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගතිය අඩු වෙලා පෝට්‍රෝන වෙලා අරකට වඩා බලය අඩු වෙනකොට අර ලෝකෝත්තර ධර්මයේ තරංගය මේ සිත ආක්‍රමණය කරනවා. අන්න එතකොට දැන් එතෙන්ද පටන් ගන්නවා. එකත් එක්ක තව අණුවක් ඇලෙන්න පටන් ගන්නවා. න්‍යාස්ටිගත වෙනවා. අර ද්වේෂය තුනී වෙලා දැන් ලෝභ සාගත දිට්ටි සංප්‍රයුක්ත සසංකාරික සිතක් බවට පත් වෙනවා අසංකාරික ස්වභාවය අයින් වෙලා. දැන් එයාට පුළුවන්කම තියෙනවා සන්තෝෂයෙන් මේකට සමවැදිලා බොහොම ලස්සන කාරණාවක් මේක මේම තමයි වෙන්නේ කියලා තවත් මේක ගැඹුරින් දැනගන්න උවමනා ඇති වෙනකොට අර ද්වේෂසාගත එක ලෝකෝත්තර ධර්ම පිපාස එහෙම නැත්නම් ධර්මානුකූලව ඇති වෙන ලෝභසාගත දික්ටි සංප්‍රයුක්ත සසංකාරික කින සිත බවට ස්ථීර වෙනවා මේක අපේ ජීවිතයේ තියෙන සමහර අවස්ථාවලට අපි කැළඹිලා ඉන්නකොට අපිට ඌලගෙන ඉන්න බෑ द्वේෂය තරහා යනවා. එතකොට අපි දන්නවා මේ ඇකියාව මට මේක ඔරොත්තු දෙන්නේ නමුත් ඒ අවස්ථාවලදී අපි අවබෝධයෙන් යුක්තව ඒ සෑම ස්ථානයක් තුළම කරුණාවෙන් දයාවෙන් යටාත්පාත් වෙලා කීකරුකමෙන් මම මේ ලෝකයේ අන්තිම අසරණ කෙනෙක් තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක් මට පුළුවන්කම තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ මේ ධර්ම මාර්ගයේ ඕනම වේදනාවක් දුකක් නිന്ദාවක් අපාසයක් දරන්න තථාගතයන් වහන්සේ තරම් මේ ලෝකේ නිന്ദා ලැබපු කෙනෙක් නැහැ අපහාස ලැබපු කෙනෙක් නැහැ ඒ තරම් මිනිස්සු බැන්නා ගණිකාව මරාගත්තා ඒ බඩදරු ගෑණි මරලා අංගගත්තා මේ ගෑණි මරාගන්න තරම් මේගොල්ලෝ දරුණු වුණා කියලා ඒ තරම් කරපු නැති වරදට දොස් කියලා බැනලා දාන්නේ දෙන්නේ නැතුව ස්ථානෙන් එලවන්න ශබ්ද පූජා පැවැත්වුවා මුළු නගරෙම. ඒ මහා ශබ්ද පූජාව ඉදිරියේ තථාගතයන් වහන්සේ සන්තෝෂයෙන් ඒ බුද්ධ පූජාව පිළිගත්තා මිසක් උන්වහන්සේකට වචනයකින්වත් දොස් කිව්වේ නැහැ. ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේගේ සරණ යන අපට ඕනතරම් වේදනා නිന്ദා අපාස හැම එකක්ම දරා ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. අපි තථාගතයන් වහන්සේ සරණ යනවා කියනකට එකම සංඥාව එකම සලකුණ අඩයාලම අපි ළඟ තියෙන උත්තරීතර ಗುಣධර්මය. ඒ ಗುಣධර්මේ නැත්තම් කට්ටිය දන්නවා ඒ මහා කාරුණික තථාගතයන් වහන්සේ ළඟ ඒ තිබිච්ච ගුණාංග වලින් ගෑවිලාවත් නැ මේ ශ්‍රාවකයා තුළ මෙයා දේවදත්තගේ සරණාගතී. දේවදත්තට ඌලන්න බෑ අන්න ඒ ගුණය මෙයාට තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඌලන්න පුළුවන් 80 මා ශ්‍රාවකයන්ට ඌලන්න පුළුවන් ජේතවනාරාමේ මාර්ගඵල නැති සියලුම භික්ෂුන් වහන්සේලාට ඌලගන්න පුළුවන් උන්වහන්සේට ඌලගන්න බෑ එහෙනම් ඒ પરම්පරාවෙන් නෙමෙයි කියන එක පේනවා <clears throat> එහෙනම් අපි දැනගත්තා මේ ඇඩ්‍රිනල් කියන මේ අදවත කියන ග්‍රන්ථිය අපගේ කයේ මේ කොටස් 32 පාලනය කරන නිවන අපට අවශ්‍යම ගුණය නිර්මාණය කරන මෛත්‍රී නිස්පාදකයා කියලා. අදවත හොඳනම් අපි කියනවා යාගේ ගතිගුණ හොඳයි කියලා. අපි කියනවා සමහර මිනිස්සුන්ට මේ මිනිස්යාගේ හදවත හොඳයි. ඒ කියන්නේ යා කාරුණිකයි කියන එක, දයාවන්තයි කියන එක. එහෙනම් මේ අදවතේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ශබ්ද තියෙනවා. ඒ ශබ්ද ජප කරනකොට ඒ තරංගයේ කෙලින්ම ඒ විඥාණයට බලපෑම් ඇති කරලා ඒ විඥානයේ අරායි ග්‍රන්ථියට බලපෑම ඇති කරලා ඒ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා ඒ ඕමෝන් එක වැඩිපුර නිෂ්පාදනය කරවලා ඒක ලේත් එක්ක මිශ්‍ර කරලා මුළු සර්වාංගයෙන් පැතිරලා ඒ ඕමෝන් එකේ ගුණයට අනුව මුළු කයේම ගුණය වෙනස් වෙනවා. ඒකයි අර හොඳ ගුණයාපත් ධර්මාබෝධය කියන තියෙන කෙනෙක් ආශ්‍රය කළාම කාලයක් යනකොට එයා ධර්ම ඥානයෙන් යුක්ත ගැඹුරු කල්පනාවෙන් යුක්ත අදහස් හොඳට ගැඹුරින් කියන්න පුළුවන් ගැඹුරින් දේශනා තේරුම් ගන්න පුළුවන් විඥානයක් බවට පත් වෙනවා. ඇයි? ඒ අවබෝධයත් එක්ක ගැටෙනකොට ඒකේ ස්වභාවයට මේ විඥානයේ කාලයක් යනකොට වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇසුරු කළපු සියලුම සංඝයා වහන්සේලා අරියත් බෝධියටපත් වෙලා ඒ වගේ ගැඹුරු ඥානයටපත් වුණා. සෝවාන් ඵලයේ ිටපු සාමාන්‍ය ඵලයක් සෝවන් කියලා කියන්නේ ඒ උත්තමයන් වහන්සේට සුණාපරන්තෙටම බණ කියන්න දක්ෂ වුණා ඒ තරම් ගැඹුරු ඥානයක් තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමෙන් ලබා ගත්තා. එහෙනම් අදවත මේ සියලෝම ඉන්ද්‍රියන් 31ක්ම ඇසුරු කරනවා නම් අදවතේ මේ සියලෝම ඉන්ද්‍රියන් පාලනය වෙනවා නම් මා කරුණාවෙන් යුක්ත දේහයක් බවට මේකපත් වෙනවා. එහෙනම් ඒ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයත් කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං අත්ති අත්ති මිද්දං වක්කං හදයන් කියන මේ සියලෝම ඉන්ද්‍රියන් කොටස් වශයෙන් වෙන වෙනම ගත්තාම ඒ කොටස් 32 තුලින්ම ක්‍රියාත්මක වෙන හෝමෝන් වල ක්‍රියාකාරීත්වය ගත්තාම ඒ ඒ ඉන්ද්‍රියන් එක එක ග්‍රාතල වලට සම්බන්ධයි ඒ ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරී වේගය වෙනස්, භ්‍රමණ වේගය, ගුණත්වය, පීඩනය, තරංග වීතිය ඔක්කොම වෙනස්. යම්කිසි ඕමෝන් එකක් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා ඒ ඕමෝන් වලින් ඇතිවෙනා වූ ගුණය ඒ සියලුම ඉන්ද්‍රියන් පාලනය කරනවා නම් ඒ පාලනය කරන ඕමෝන් එකට අනුව මුළු සර්වාංගෙම ගුණය වෙනස් වෙනවා එහෙනම් ඒ ඒ ඉන්ද්‍රියන් ඒ ඒ එක ග්‍රායන්ට සම්බන්ධ නම් ඒ ග්‍රායන් වල තියෙන ගුණය ඒ ඉන්ද්‍රියන් තුල පවතිනවා නම් ඒ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය වැඩිපුර තියෙනවා නම් ඒ ගුණය අපට පීතනවා අග්නියාසය ක්‍රියාකල යුත්තේ මෙච්චර ප්‍රමාණයකට ඉන්සුලින් නැදෙන්න ඕනේ මෙච්චර ප්‍රමාණයට අග්නියාසය කියලා කියන්නේ විද්‍යාත්මක පැන්ක්‍රියාස් කියලා කියනවා පැන්ක්‍රියාස් වලින් නිෂ්පාදනය වෙන හෝමෝන් එකට අපි කියන ඉන්සුලින් කියලා. එනනම් මේ ඉන්සුලින් කියන හෝමෝන්ය අවශ්‍ය තරමට නිර්මාණය වුණොත් එයා සාමාන්‍ය විදිහට අම්බ කරගෙන සාමාන්‍ය විදිහට ඉතුරු කරගෙන කාලා බීලා පිනක් දාමක් කරගෙන ඉන්න සාමාන්‍ය කෙනෙක්. අග්නියාසයේ හෝමෝන් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා වැඩිපුර ඉන්සුලින් නිෂ්පාදනය කරනවා නම් ඒ කියන්නේ වැඩිපුර එයා ශරීරගත කරනවා ග්ලයිකෝජන් කරපු කයේ තියෙන ග්ලූකෝස් ක්‍රියාකාරීත්වය වැඩි වැඩිපුර ගන්නවා. වැඩිපුර ගන්නවා කියන එකට අපි ධර්මානු කියලා ධර්මානුකූලව කියන වචනේ මොකද්ද? ලෝභය. නොදුන්න දේවල් ගන්නවා, වැඩිපුර ගන්නවා, අවසරයක් නැතුව ගන්නවා, ප්‍රමාණයට වඩා ගන්නවා, එකතු කරනවා කියන අර්ථය තමයි ඒ වැඩිපුර ගන්නවා කියන එකෙන් කියන්නේ. එහෙනම් වැඩිපුර කයට ග්ලූකෝස් ගන්නවා අනවශ්‍ය විදියට කියලා කියන්නේ එකතු කිරීමේ ගුණය එයා තුළ තියෙන ඒ කියන්නේ යා ලෝභ සාගත චරිතයක්. බලන්න. සත්වයේ පුද්ගලයෙක් නැති කොටස් 32 තියෙන මේ කය තුලින් ලෝභය එයා ඇදුවේ නැහැ. එයා තුලින් ලෝභය ඇදෙනවා. එහෙනම් මේ කායානුපස්සනාව සම්පූර්ණ කරන මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුල ඇතිවෙන පළවෙනි ඥාණය තමයි මේ චිත්ත වීති ඇති වෙන ක්‍රමවේදය ආකායික චර්යාව. මේක ප්‍රධාන මාතෘකාවක්. මොකද්ද මාතෘකාව? චිත්ත වීති ආකායික චර්යා. එහෙනම් මේ ඉන්ද්‍රියන් වලට අනුව අපි තුල යම් යම් ගුණාංග පීඨලා ඒ ගුණාංග වලට අනුව අපගේ සියලුම චර්යාවන් වෙනස් වෙන නිසා මේ මෛත්‍රිය කියන මේ වචනය නිර්මාණය කරන්නට ඒකට හදාළ ඉන්ද්‍රියන්ට පීඩනය දෙන්න පුළුවන් ස්වරය තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ මෛත්‍රී වාක්‍ය සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියන මේ වාක්‍යය මේ වාක්‍ය හොඳට 100න් පීඨවල කියනකොට බලන්න අදවත තියෙන ස්ථානයේ යම්කිසි කම්පනයක් දැනෙනවා. අදවතේ ක්‍රියාකාරීත්වයේ ශබ්දය අපට ඇහෙනවා. අදවතට ඇඟීම් පාල වෙනවා. ඇයි මේ වාක්‍ය කියන්න කියන්න මා කරුණාවෙන් පිරෙන්න පිරෙන්න හොඳ හොඳට සීය තියාගෙන මේ වාක්‍ය මෙනෙහි කරනකොට මුළු ਸਰවාංගෙම අදවතට විතරක් විශේෂ දැනීමක් ඇඟීමක් එනවා. ඒ කියන්නේ ඒ ශබ්දයේ තියෙන ස්වරය අදවත කියන ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකට බලපෑම් ඇති කරන බවයි. ඒ නිසා ඒ ඉන්ද්‍රියන් වල ඕමෝන් එක ක්‍රියාත්මක වෙන බවයි. මෛත්‍රී භාවනාව කරලා නැකිතලා යන භාවනා යෝගියෙකුට බල්ලෙකුට බලලෙකුට පයින් ගන්න බෑ. ඒ ස්ථානයේ මදුරුවෝ ඉන්නවනම් අප්පුඩියක් ගාලා මදුරුවෝ තලන්න බෑ. එළියට එනකොට යම්කිසි සංඝයා කෙනෙක් ඉන්නවනම් එයාට ඉතරි දෙන්න වචනයක් කියන්න බෑ. එයා එළියට ඇවිල්ලා මේ ලෝකෙ දිහා දකින්නකොට ගස් කොළන් වලින් අත්තක් යට කපන්න අදහසක් ඉන්නේ. මොකද්ද යට වෙලා තියෙන්නේ? එයා වාඩි වෙලා පැයකින් නැගිටිනකොට මේ වෙනස ඇති උනේ කොහමද? අදවතින් නිෂ්පාදනය කරන අපි දන්නවා ඒ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකෙන් නිෂ්පාදනය කරන ඇඩ්‍රොක්සින් කියන මේ ඉන්ද්‍රිය ඒ ඕමෝන් එකේ මුළු ਸਰවාංගය පාලනය වෙනවා. කකුල තියෙනකොට නිකන් එයා ලස්සනට මල් පාගල යනවා වාගේ මල පොඩි වෙන්නේ නැතුව කකුල තියෙනවා වගේ බොහොම ඉමින්සරේ තියෙනවා. වැලි කැට උඩින් එයාගේ පාදය පීටනවා. වැලි කැට අතර ඉන්න කූඹියන්ගේ ජීවිත බේරෙනවා. එයා දන්නවා මං ගොඩාක් සෑල්ලුවෙන් කකුල තියන්නේ පොළවට බර වෙන්නේ කූඹින්ගේ ජීවිත බැක්ටීරියා දිලීරවල ජීවිත විනාශ වෙන නිසා උස්ම අයියෙන් ගන්න මේකේ ඕනතරම් පොඩි පොඩි කුරා කූඹියෝ ඉන්නවා ඈට පේන්නේ නැති මට්ටමේ ජීවින් ඉන්නවා ඇඟේ උෂ්ණත්වයට මැරෙන්න පුළුවන් උස්ම ඕම ඉමින් ගන්නවා සරලව සෑල්ලුව ගන්නවා ප්‍රශ්න ඇහුවාම උත්තර කන පැලෙන්න ගැව්වා වගේ කියන්නේ හේතුව එයා දන්නවා ඉතරි දෙන්න පුළුවන් පව් මේ ජීවියා මෙයාට දුක් දීලා බෑ. සරල උත්තර දෙනවා ඉවසීමෙන් කටයුතු කරනවා. එහෙනම් මේ මුළු ਸਰවාංගෙම චර්යාව වෙනස් වෙලා මේ උත්තමයා මිනිසුන්ගේ ප්‍රසාදයටපත් වෙලා සියලෝම දෙනාගේ ප්‍රියතාවයටපත් වෙනවා නම් මේකට හේතුව මෛත්‍රී භාවනාව එයා තුල නිවැරදිව කෙරිලා පරිපූර්ණ වෙලා එහෙනම් අපගේ ජීවිතය තුළ මේ මෛත්‍රී භාවනාව කරන මේ භාවනා යෝගියා මේ මෛත්‍රී භාවනාව ඇයි කරන්නේ කියලා බැලුවාම මේ කය තුලින් මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී ජීවත් වෙන්නට මේ ලෝක සත්‍යයට මහා කරුණාවෙන් කටයුතු කරන්නට එයාගේ කය වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ එයාගේ මානසික ස්වභාවය වෙනස් කරන්න හැකියාව තියෙන්නේ මේ මෛත්‍රී භාවනාවට පමණයි. ඒ නිසා තමයි සක්මන් භාවනාවෙන් ආනාපාන සතියෙන් බුදු වෙන්න පුළුවන් කියලා දේශනා නොකරපු තථාගතයන් වහන්සේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන සම්මා සම්බුදු වෙනකම් වෙන්න පුළුවන් කියලා කිව්වේ මේක තුලින් සියලෝම සීලය විනය පරිපූර්ණ වෙනවා දස පාරමිතාව පරිපූර්ණ වෙනවා මෛත්‍රී භාවනාව කරනකොටගෙන භාවනා යෝගියා නිවීමටපත් වෙනවා එනම් මේ පරිපූර්ණත්වය කියලා කියන මේ විශේෂ ගුණය අපි තුල ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට අපි දන්නවා කෙනෙකුට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරන මෛත්‍රී වාක්‍ය තුල ගොඩාක් අඩුපාඩු තියෙනවා. අපි අපට දුක් දීපු, පාර දීපු, නිന്ദාපාස කරපු, අපි හතුරෙක් කියලා හිතන යම්කිසි කෙනෙකුගේ ස්වરૂපය මෙනෙහි කරලා මෛත්‍රී භාවනාව වඩනකොට ඒ මෛත්‍රී භාවනාවේ කඩතොළු අපට අවු වෙනවා. ඒ කියන්නේ එයා තුල සැබෑමා කරුණාව නැහැ. තථාගතයන් වහන්සේ ළඟට ගින් දේවදත්ත හාමුදුරුවන්ට ඔබ වහන්සේ එකඟද ඔබ වහන්සේ මෛත්‍රිය කරනවද කියලා කියනකොට එමයි දේවදත්තත් මගේ ශ්‍රාවකේ. එයාට මම කිසි දවසක අකටයුත්තක් හිතලා නැහැ. එයාගේ මොනාරි පුංචි කුසලයක් තියනවාද කියලා මේ බලන්නේ අපායෙන් ගලව ගන්න. එහෙනම් ගල් පෙරලපු දුනුආයෝ දමලා උන්වහන්සේගේ ජීවිතයට ආනි කරන්න බලපු උන්වහන්සේට নানা ප්‍රකාර පාර දීපු ඒ ආර්යමා සංඝයාගෙන් කෙනෙක් වෙන දේවතත්ත තෙරුන් වහන්සේ බේරගන්න තථාගතයන් වහන්සේ මොනතරම් මහා කරුණාවෙන් කටයුතු කළාද කියන එක දේශනාවේ සඳහන්. එනම් උන්වහන්සේ ඒ තරම් කරුණාවෙන් සැලකුවා නම් මේ ගී අය ගොඩාක් අඩුපාඩුවෙන් ඉන්නවා. එනම් යම් යම් සාසනික කටයුතු වලදී අපහැදිලා ස්වාමින්වහන්සේලාත් එක්ක තර්ක කරන, නිନ୍ଦා අපාස කරන, විවේචන කරන අවස්ථා එනකොට අපි වෛර බඳිනවා අපි द्वේෂයෙන් කටයුතු කරනවා නම්, එකට එක කරනවා නම්, එයාට රිදවන්න අදහස් ඇති කරනවා නම් ඇත්ත වශයෙන්ම අපි ඒ තථාගතයන් වහන්සේගේ ගුණයෙන් යුක්ත ඒ ආර්යමා සංඝ ගණයට අපි ඇතුළත් වෙන්නේ නැහැ. එනම් පරිපූර්ණත්වය කියලා කියන්නේ මේ වාක්‍ය තුල වෙනසක් ඇති වෙන්න බෑ. මේ වාක්‍ය කියනකොට අපේ අදවත ගැහෙන ඒ කම්පණය අපට දැනෙන්න ඕනේ. අදවතට ඒ ඇඟීම පාළ වෙන්නට ඕනේ. එහෙනම් අපි මෛත්‍රී භාවනා වඩනකොට කොහොමද පරිපූර්ණත්වයේ කියන ධර්මතාවය අපි තුල සම්පූර්ණ වෙන්නේ? පරිපූර්ණ පරි කියලා කියන්නේ පරිණිරවාණය කියන්නේ පිරෙනවා පිරිණිවෙනවා කියන එක තමයි පරිණිරවාණය කියලා කියන්නේ. මෙනම් පරිපූර්ණ කියලා කියන්නේ පිරීලා සම්පූර්ණ වෙනවා. එහෙනම් අපි සුවපත් වේවා කියලා කියනකොට ඒ සුවපත් භාවයේ තුල අර මෛත්‍රිය පතන ඒ විඥාණයට කායික සුවය මානසික සුවය චිත්ත සුවය විවේකය සතුට සාමය ප්‍රීතිය සප සම්පත් ලෝකෝත්තර ධර්මය විවේකයේ මේ හැම එකක්ම ලැබෙන්න ඕන. අද ලෝකයේ තියෙන සම්පත් 16ක් කතා කරනවා. අපි සම්පත් 16 විස්තර කරන්නට යන්නේ ඒක වෙනම විෂයක්. සම්පත් 16ම ලැබිලා එයා ගොඩාක් සන්තෝෂයෙන් ජීවත් වෙන්න ඕනේ කියන ඒ මානසිකත්වය අපි තුල ඇදෙන්න ඕනේ. අපි සුවපත් වේවා කියලා කියනවා. අපි පතන්නේ මොනවද? එයා මේක දුන්න නිසා මේ පූජාව මං ගත්ත නිසා මේ ප්‍රත්‍ය මට ලැබුණ නිසා එයාගේ සිත සන්තෝෂ කරන්න ඕනේ. සුවපත් වේවා කියලා කියන. ඒකෙන් අපි ලෝභසාගත චිත්ත වීතියක් නිර්මාණය කරන්නේ. ඇයි ඒක දුන්න නිසා යාට සිත සන්තෝෂ කරන්න ඕනේ. එයාව අමනාප කරලා බෑ. ඇයි ඉතින් ඒක අරගෙන අපට කටපියාන යන්න තිබුණානේ. එයාට රවල බලලා යන්න තිබුණානේ. එයාගේ පිරිකරේ අතට ඉල්ලලා රවල බලලා යන්න පුළුවන්. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? අපි දන්නවා එහෙම කෙරුවොත් යා නැවත එන්නේ එයාට බන කියන්න තියෙන අවස්ථාව නැතුව යනවා. එතකොට අපි ලෝකෙට කාටද බන කියන්නේ? අපි සිවුර දාගෙන වාඩි වෙලා මිනිස් වෙන්නේ නැහැ වේර විහාරස්ථාන වැඳගන්න. ඇයි? අපේ ප්‍රතිචාර වලට මිනිස්සු ඈත් වෙලා. එහෙනම් අපි මේ ලෝක සත්‍යයට සාසනික වශයෙන් යම්කිසි සේවාවක් කරන්න නම් ඒ අය සියලෝම දෙනා මෙතනට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්න නම් අපි ඒ අය පිළිබඳව මහා කරුණාවෙන් වැඩ කරන්නට ඕනේ. ඒකට අපි හොඳට ආශිර්වාද කරලා ගුණ යාපත්කම් කියලා දීලා සුවඳශීලීව ඇසුරු කරලා අඩුපාඩු ඉතරි දෙන්නේ නැතුව අමනාප වෙන්නේ නැතුව පෙන්නලා දීලා ක්‍රමානුකූලව අර ඉදි කට්ටෙන් කට්ට ඉමේන්සරේ ගන්නවා දෙකම කට්ට උනාට අර කට්ට එළියට එනවා මේ කට්ට නිසා හැබැයි දන්නේ කට්ටෙන් කට්ටයි aran තින්නේ මේ විදියට අර කට්ටියගේ දෘෂ්ටි ගලවලා ಗುಣධර්ම වල තියෙන අඩුපාඩු දිගහැරලා ක්‍රමානුකූලව ලෝකෝත්තර කරලා ඒ හයත් ආර්ය මා සංඝයාගේ සිව්වන පිරිස බවට පත් කරන්නට ඕනේ. එහෙනම් මේක පත් කරන්න මේ අවබෝධයට එන්න අපි විසින් කළ යුතු ප්‍රධානම වැඩේ තමයි ඒ සියලෝම දෙනාට මා කරුණාවෙන් මෛත්‍රියේ අඩුවකින් තොරව අපි මේ මෛත්‍රිය වඩන්නට ඕනේ. එහෙනම් මේ මෛත්‍රියේ භාවනාව කරන භාවනා යෝගියා සුවපත් භාවය කියනකොට ඒ ස්වභාවය තුලින් සියල්ල ලැබෙන්න ඕනේ. මොනවද සුවපත් වෙන්නේ? ලෙඩ රෝග සුවපත් වෙනවා. මානසික තියෙන කැළඹිල්ල සුවපත් වෙනවා. අගයිකම් සුවපත් වෙනවා. ප්‍රශ්න ගැටලු සුවපත් වෙනවා. එයාට කාලය මදි භාවනාවට ඒ තියෙන ගැටලු निराකරණය වෙලා ඒ ලෝකෝත්තර ජීවිතය සුවපත් වෙනවා. මේ විදිහට මේ සුවපත් භාවය තුළින් මේ ලෝකයේ තියෙන සියල්ල යට ලැබෙන්නට ඕනේ. නිදුක් භාවය කියනකොට මානසික දුක, කායික දුක නිදුක් වෙනවා. ලෝකෝත්තර ජීවිතය වඩන්න බෑ කියන දුක නිදුක් වෙනවා. මට භාවනා කරන්න අවස්ථාවක් නැහැ ප්‍රශ්න ගැටලු වැඩි අන්න ඒ දුක නිදුක් වෙනවා. මේ විදිහට මේ ලෝකයේ තියෙන සෑම දුක් જાතියක්ම එයා තුලින් නිදුක් භාවයටපත් වෙන්න ඕනේ. නිරෝගී වේවා කියන කියනකොට අපි හිතනවා මේ කායිකව ඇති තියෙන මේ ලෙඩ රෝගී අසනීපයේ තුවාලයට කියලා නෑ. මානසිකව කොච්චර අසනීප තියෙනවද? ඒ ඔක්කොම සුව වෙන්න ඕනේ. කායික ගැටලු ප්‍රශ්නයක් නෙමෙයිද ඒක සුවපත් වෙන්න ඕනේ. සමාජයෙන් ඇතිවෙනා ප්‍රශ්න ගැටලු ඒක සුවපත් වෙන්න ඕනේ. පෞල් ජීවිතයේ තියෙන අසහනය ප්‍රශ්න කලබලකාරීත්වය ඒක සුවපත් වෙන්න ඕනේ. එහෙනම් මේ විදියට එයාට තියෙන මේ ලෝකයේ අසනීප මොනවද තියෙන්නේ? රෝගී තත්ත්වයන් මොනවද තියෙන සියල්ල නිරෝගී වෙන්නට ඕනේ. එහෙනම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ මෛත්‍රී වාක්‍ය එක වාක්‍යයක් කියනකොට සම්පූර්ණ මෛත්‍රී පාරමිතාවේ ಗುಣධර්ම ඒක තුලින් පිරෙනවා නම් ඒ අවබෝධයේ 100ෙන් ඉඳගෙන ඒ වාක්‍ය කියන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවේ පාරමිතා එක වචනයකින් පරිපූර්ණ කරන්න පුළුවන්. එතකොටයි මෛත්‍රිය පරිපූර්ණ මෛත්‍රිය බවට පත් වෙන්නේ. අපි සමහර වෙලාවට බඩගිනි කියලා එන කෙනෙකුට අපි කෑම ටිකක් දුන්නාම එයාගේ සිත සන්තෝෂ වෙනවා සෑයීමටපත් වෙනවා අපි කෑම වෙලාවේ කෑම තියෙද්දී වැඩිපුර ආකදාන්න කෑම තියෙද්දී අපි ඒක නොදෙන අපි යට බිස්කට් දෙකකුයි තේ ටිකකුයි දෙනවා. එයා සෑයීමටපත් වෙයිද නැහැ. එයා ඒ බිස්කට් දෙක කාලා තේ ටිකක් බීලා කල්පනා කරන වෙලාව නම් 11 මාරයි. දාණේ නම් තියෙනවා. ආන්දරෝ දාණේ දෙන්න කැමති නැහැ. මේකෙන් මගේ බඩ පිරුණෙත් නැහැ, කමන්නේ කියලා අකමැත්තෙන් යන්නේ නැද්ද? අමනාපෙන් යන්නේ නැද්ද? ඉතින් එයාට අපි මොනාරි දුන්නනේ. එයාට කෑම දුන්නා කියන තෘප්තිය අපි ළඟ තියෙනවනේ. එයා දානයක් පිළිගත්තනේ. ඇයි එයා සෑයීමටපත් වෙන්නේ නැත්තේ? ඒ සන්තෝෂය ඇතුළ ඇති වෙන්නේ නැත්තේ ඇයි? එයාගේ මානසිකත්වය පරිපූර්ණත්වයටපත් උනේ නැහැ. අපි දීපු දේ තුලින් එයා සෑයීමටපත් උන්නේ ඒ චිත්ත වීතියේ ධාරිතාවේ දෝෂ තියෙනවා. එහෙනම් අවස අතරට විතර එන කෙනෙකුට අපි බිස්කට් ටිකක් හරි කැවිලි ටිකක් හරි දීලා තේ ටිකක් දුන්නොත් එයා සෑයීමටපත් වෙන අවංකවම දන්නා දානි අස් කරලා මෙයා වෙලාවේ පන්සලකින් දානි හම්බෙන්නේ විහාරස්ථානික දානි පවතින වෙලාවක් මේක නෙමෙයි එන අකාලයේ මට ඉතුරු වෙලා තියෙන දේ දීලා මාව සෑයීමටපත් කළා මාගේ කුසගින්න නිවලා මට විශාල සානයක් දුන්නයි කියලා අර දානයක් දීලා සන්තෝෂ වෙනවා වාගේ සන්තෝෂෙන් යනවා. ඇයි අකාලේ ගිල්ලත් මාව අත්තරියේ නෑ. බිස්කට් ලැබුණා, තේ ටිකක් ලැබුණා, මාව සෑයීමටපත් කළා ස්වාමින් වහන්සේලා කියලා ගොඩාක් සන්තෝෂෙන් අපිටත් වෙලා යනවා. හැබැයි 11ට ඒ ටික ටිකේ ටිකෙන් බිස්කට් වලින් එයා සෑයීමටපත් උන්නේ එහෙමපත් වෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. එහෙනම් අපට වඩාත්ම පෑදිලි අපි දෙන දාණය එහෙම නැත්නම් මෛත්‍රී වාක්‍ය ඒ වාක්‍ය ඒ නිසි විදියට පරිපූර්ණ ස්වභාවයකින් යුක්ත නැත්නම් ඒක පූජාව ලබන ඒ මෛත්‍රිය කරන්නේ කාටද? ඒ ලබන කෙනාගේ මානසිකත්වය සම්පූර්ණ වෙන්නේ නැහැ. එයා තුල තියෙන ඒ කම්පණය එහෙම නැත්නම් පීඩණය තුනී වෙන්නේ නැහැ. තුනී කරන්න පුළුවන් දක්ෂකම නැහැ. ඒ වාක්‍යයේ ධාරිතාවට. එනම් මේ භාවනා යෝගියා ගොඩාක් අවදානමෙන් කල්පනාවෙන් සියෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක් තමයි මේ මෛත්‍රී වාක්‍ය කියනකොට ඒ වාක්‍ය තුල නිතරම පිරිච්ච ස්වභාවය පිළිබඳ සිය පීඨවීම. සුවපත් භාවය කියලා කියනකොට එයා දුකින් ඉඳිටියොත් එතකොට සුවපත් භාවය කියන්නේ වෙන එකක් නිදුක් වේවා කියලා කියන්නේ වෙන එකක්. එහෙනම් අපි සුවපත් භාවය කියලා කියනකොටම ඒක තුල නිදුක් භාවය තියෙන්නට ඕනේ. නිරෝගී භාවය තියෙන්නට ඕනේ. නිර්වාණ සාන්තිය තියෙන්නට ඕනේ. එහෙනම් එක වාක්‍ය තුලින් අපි දන්නවා කෙනෙක් ලෙඩවෙන්න කියලා සාප කරලා කමන්න සුවපත් වෙලා අසනීපෙන් ඉන්න කියලා කියනවා. මොකද ඒ වාක්‍යයේ අර්ථය? ඒ කියන්නේ සුවපත් වෙන්න බෑ කියන එකනේ. එහෙනම් සුවපත් භාවය තුල නිදුක් භාවයක් තියෙන්න බෑ. සුවපත් භාවය තුළින් නිරෝගී භාවයක් තියෙන්න බෑ කියලා අපි හිතනවා නම් ඒ කියන්නේ අපි නිදුක් භාවයේ නොදී නිරෝගී භාවයේ නොදී සුවපත් භාවය විතරක් දෙනවා. එහෙනම් ඒ සුවපත් භාවයේ විශාල කැලලක් තියෙනවා, කඩතොලක් තියෙනවා. මෛත්‍රී භාවනා කරන භාවනා යෝගියාගේ සීය කොච්චර පවතින්න ඕනේද මේ මෛත්‍රී වාක්‍ය තුලට අන්තර්ගත වෙලා කියලා බැලුවොත් මේ මෛත්‍රී වාක්‍යයෙන් පළවෙනි වාක්‍යය කියනකොටම එයා නිදුක්භාවය පූජා කරලා ඉවරයි. නිරෝගී භාවය පූජා කරලා ඉවරයි නිවන් දැකෙන්න සියලු වැඩකටයුතු සිද්ධ වෙන්න ඒ ආශිර්වාදය පූජා කරලා ඉවරයි පස්සේ තමයි එයා නිදුක් භාවයට එන්නේ නිදුක් භාවය කියනකොටත් සුවපත් භාවය පූජා කරලා ඉවරයි ඒක තුළින් නිරෝගී භාවය පූජා කරලා ඉවරයි ඒක තුලින් එයා නිවන් සාන්තියත් පූජා කරලා ඉවරයි. ඒ වගේම තමයි නිරෝගී වේවා කියනකොට නිරෝගී වෙන කෙනාගේ දුක නිදුක් වෙලා ඉවරයි. එයාගේ අසුවපත් භාවය සුවපත් භාවයටපත් වෙලා ඉවරයි. නිරෝගී කියලා කියන්නේ එයා කායික මානසිකව නිරෝගිමත් වෙලා නිර්වාණ සාන්තියටපත් වෙලා ඉවරයි. එහෙනම් මේ මෛත්‍රී වාක්‍ය එකින් එකට වෙනසක් තියනවාද කියලා ඇහුවාම මේ මෛත්‍රී වාක්‍ය චිත්තානුපස්සනාවෙන් පරිපූර්ණත්වයෙන් දකින භාවනා යෝගියා අවංකවම දන්නවා මෛත්‍රී වාක්‍ය තුනක් නෙමෙයි 70ක් කිව්වත් එකක් තවත් එකකට වෙනසක් නැහැ සියල්ලම එක හා සමාන වාක්‍ය මොන වාක්‍ය කිව්වත් හැම දෙය තුලින්ම හැම දෙයක්ම තියෙනවා. එහෙනම් රක්칸තු සබ්බ දේවතා කියලා කියනවා නම් ඒ කියන්නේ මොනවද? ඒකත් මේකමයි. හැබැයි එතන සියලු දෙවි දේවතාවන්ගෙන් ආරක්ෂා කරනු ලබත්වා කියලා කියන ඒ වාක්‍ය මෛත්‍රියක් වශයෙන් භාවිතා කරනවා නම් මොකද්ද ඒක තුල තියෙන යථාර්ථය දෙවි දේවතාවන් විසින් එයාගේ සුවපත්භාවය රකිත්වා නිදුක්භාවය රකිත්වා නිරෝගීභාවය රකිත්වා ලෞකික සැප සම්පත් වලට වාල් වෙලා ජීවත් වෙන ලෞකික පැවැත්මක් තියෙනවා නම් ඒකෙන් මුදවලා ලෝකෝත්තර නිර්වාණ මාර්ගයේ ආරක්ෂා කරත්වා කියන එක තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. එහෙනම් රක්칸තු සබ්බ දේවතා කියන වාක්‍ය අපි මෛත්‍රිය වශයෙන් නැවත නැවත සජ්ජායනා කරනවා නම් ඒ වාක්‍ය තුළින් මේ කාරණා හැම දෙයක්ම සිද්ධ සිදු වෙන බව සිද්ධ වෙමින් පවතින බව සීයෙන් ඒ මානසිකත්වයෙන් ඉඳගෙන කියනවනම් ඒවා කියනොත් අපට පුළුවන්කම තියෙනවා අපේ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න. එහෙනම් සෑම වාක්‍යයක් තුලින්ම මේක පරිපූර්ණත්වයේ තුලින් ප්‍රඥාවෙන් දකින්නට ඕනේ. එහෙනම් අපි දැනගත්තා මේ අදවත කියන ඉන්ද්‍රිය තමයි මෛත්‍රියේ අධිපති කරුණාවේ දයාවේ මහා කාරුණික තථාගත ගුණයේ අධිපති අදවත හොඳ නැත්නම් ප්‍රශ්නය ඇත්තටම ලෞකිකයි ඒ වගේම ගැටෙන සුළුයි අදවත හොඳට ක්‍රියාත්මක නම් ඒ ඕමෝන්නේ හොඳට වැඩ කරනවා නම් අදවතේ තියෙන සියලෝම ගුණධර්ම හොඳට වැඩිලා තියෙනවා නම් ඒ කියන්නේ මෛත්‍රිය පරිපූර්ණ වෙලා තියෙනවා නම් එයා නිතරම ලෝකෝත්තරයි. එයා මහා කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් මේ ලෝක සත්‍යයත් එක්ක වැඩ කරන ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපගේ අඩුපාඩු ඇදිලා අපි මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න මේ සියලෝම වැඩ රාජකාරී අපගේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු ආයුෂ කාලය තුල සම්පූර්ණ කරගෙන සංසාර විමුක්තියටපත් කරන්න අපි මේ මෛත්‍රී භාවනාව මේ අවබෝධ ඥානය තුල මේ විද්‍යාත්මක ඥානයට පීටලා සමවැදිලා මේ ස්වභාවයෙන් යුක්තව කරන්නට ඕනේ. එහෙනම් මෛත්‍රී වාක්‍ය අපි තුල පරිපූර්ණද කියන එක අද මේ තප්පරේ උනත් අපට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ගොඩාක් ආදරෙන් ඉන්න සෙනෙහසෙන් ඉන්න කෙනෙක්ව මෙනෙහි කරලා මෛත්‍රී කරන්න හොඳට හදවතට යැගීම දැනෙනවා අනේ යාට මොකවත් අයපතක් වෙලා බෑ අනේ මට මෙච්චර උදව් කළා බඩගින්නේ මං ගින් ඉටගත්ත ගම මට දානෙ බෙදලා දුන්නා මට මහා කරුණාවෙන් කතා කරනවා කමටාන් දෙනවා හැම මොහොතම මට අවවාද අනුශාසනා දීලා මගේ ජීවිතය ලෝකෝත්තර කරන්න මෙච්චර කැපවීමක් කරනවා කාලයේ ශ්‍රමයේ වියදම් කරලා මන් නිසා නේද මෙයා මෙච්චර දුක් වෙන්නේ? ඇයි එයාට සන්තෝෂයෙන් කැලෑවේ ඉන්න බැරිද? මන් නිසා මෙච්චර දුක් වෙන කෙනාට මම මොනවද දීලා තින්නේ මොකවත් නැහැ. එහෙනම් එයාගේ සිත රිදෙන්නේ නැතුව ඉන්න එක තමයි මම එයාට දෙන්න තියෙන එකම දායාදයේ තෑග්ග. එහෙනම් මම එයාගේ සිත සන්තෝෂ වෙන විදිහට ජීවත් වෙනවා කියලා මේ විදිහට ඇඟීම් පාළ වෙලා ලෝකෝත්තර මා කාරුණික සිටිවිලි පාළ වෙලා අපේ චරිතය යහපත් වෙනවා නම් ඒ කියන්නේ අදවත හොඳට වැඩ කරනවා මෛත්‍රිය ක්‍රමානුකූල පරිපූර්ණ වෙනවා ඒ වගේම තමයි මම මොකටද එක එක්කිනාට කීකරු වෙන්නේ මම කාටවත් වඳින්න ඕනේ ඇයි මම ඒගොල්ලන්ට වඳින්නේ මේ ලෝකයේ කිසිම කෙනෙකුට මම කීකරු වෙන්නේ මට ඕන විදිහට මං ඉන්නේ කියලා කියනකොට ඒ කියන්නේ තවත් ඉන්ද්‍රියක් පේනවා මේ කයේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් කියලා කියන ගිනි වතුර මේ ගිනි වතුර කියන ඉන්ද්‍රිය වැඩිපුර වැඩි කරලා මේ කය පුරාම ගිනි වතුර පැතිරෙනවා නම් ද්වේෂ සාගත කෙනෙක්, වෛර සාගත කෙනෙක්, ක්‍රෝධ සාගත කෙනෙක්, පලිගන්නා සුළු කෙනෙක් එයා මේ ලෝකයේ සෑම මොහතකම රිදවන්නේ කොහමද පලිගන්නේ කොහමද විනාශ කරන්නේ කොහමද මමත් විනාශ වෙන පැත්ත හදාගන්නේ කොහමද කියන එක පිළිබඳව නිතරම වැඩ කරන නිසා ඒක පිළිබඳව නිසරම මේ අනුගත වෙලා ක්‍රියාත්මක භාවයේ ඉන්න නිසා අනිත් අයටත් එයාගේ ප්‍රශ්න ගැටලු කරදර ඇති වෙලා හැමෝටම යාව එපා වෙලා නිඳා වෙලා එයා මේ සංසාරේ හැමදාම ඉපදෙන්න සසරට යනවා එහෙම නැත්නම් එයාගේ ලෝකෝත්තර ජීවිතේ විනාශයටපත් කරගන්නවා එහෙනම් මේ වාගේ අඩුපාඩු අපගේ විඥානයේ තියෙන්න පුළුවන් මේ වාගේ අඩුපාඩු අපගේ ලෝකෝත්තර චරිතයේ ඇඟිලා තියෙන්න පුළුවන් පරීක්ෂා කරලා බලන්න අපි මේ ලෝකෙට ආවේ නිවන් දකින්න සෑම දෙයක් තුළම අපේ ಗುಣධර්ම වඩන්න පුළුවන්. මගේ මාන්නය කොච්චරක් තියෙනවද? ඉවසීම කොච්චරක් තියෙනවද? උඩඟුකම ආංකාරයේ මං අදලා නැති ප්‍රමාණය කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද? අදටත් මට ඕනම කෙනෙක් එක්ක කටයුතු කරන්න ඒ සතුට සාමය ප්‍රීතිය මට තියෙනවද? සමගිය සාමය මා තුළ පවතිනවද? එකමුතුකම කොච්චර පවතිනවද? වැඩිහිටියට කීකරු වෙන ගුණේ කොච්චර පවතිනවද? සවන් දීමේ හැකියාව කොච්චරක් තියෙනවද? කීකරු වෙලා ක්‍රියා කිරීමේ හැකියාව කොච්චරක් තියෙනවද? මගේ යටහත්පාත් කමේ තරම කොච්චරද? මේවා අපි වාඩි වෙලා ටිකක් වෙලා කල්පනා කෙරුවා අපිටම ඇඬෙනවා, අවංකවම දුක දැනෙනවා. මන් තුළ මෛත්‍රියේ අඩුවයි මේ තියෙන්නේ. ಗುಣධර්ම වැඩෙන්නේ නැත්තේ මෛත්‍රිය නැති නිසා කුරා කෝම්බියාටම මෛත්‍රී කරනවා මදුරුවා මරන්න ඇයි මීසරේ net එකෙන් එළියට විසි කරලා තල්ලු කරලා net එක වාගන්නවා මදුරුවට තියෙන මනිත්‍රය ඇයි මං බල්ලට පූසට නැත්තේ බල්ලා බුරනකොට ගල ගන්නවා මිනිස්සෙක් බුරනකොට එයාට විරුද්ධව කටයුතු කරනවා විනාශ කරන්න තරම් වෛරය හදිනවා ඉතින් මදුරුවට මෛත්‍රී කරලා උත්තරීතර මිනිසෙකුට අපි ඇඟිල්ල දික් කරනවා නම් ඒකේ තියෙන මෛත්‍රිය මොකද්ද එහෙනම් අපි බල්ලට පූසට බත් දෙනවා ආගන්තුක භික්ෂුව රවනවා නම් ඇත්තට මේකේ තියෙන මෛත්‍රිය මොකද්ද? එහෙනම් මේ අදවතේ ප්‍රශ්නය මෙතන තියෙන්නේ. එහෙනම් අපගේ ඉන්ද්‍රියන් වල දෝෂ, ඒ ಗುಣධර්ම වල දෝෂ මේ අඩුපාඩු නිසා අපගේ ලෝකෝත්තර ජීවිතයේ ක්‍රමානුකූලව පිරියමින් පවතිනවා. මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන මේ මෛත්‍රියේ පරිපූර්ණත්වය කොච්චර වැදගත් මාතෘකාවක් වුණාද කියලා බැලුවොත් අපි සජ්ජායනා කරන සෑම මෛත්‍රී වාක්‍යයක්ම අපි ලබාපු මිනිසත් භවයේ අපගේ නිර්වාණය පිණිස සජ්ජායනා කළ යුතුයි සෑම මොහොතක් ගානේ අපගේ නිවීම මේ මෛත්‍රී වාක්‍ය තුලින් සිදුවිය යුතුයි එහෙනම් මේ මෛත්‍රී වාක්‍ය අදහිඳලා පරිපූර්ණත්වයේ කියන චිත්තානුපස්සනාවෙන් අපි සිදු කරන්නට ඕනේ සෑම මෛත්‍රී වාක්‍යයක්ම අපෙන් ජප කරනකොට සජ්ජායනා වෙනකොට එකම වාක්‍යයක් සියල්ලටම සමානයි පරිපූර්ණයි කියන මානසිකත්වයෙන් ඉඳගෙන වෙනසක් ඇති නොවන විදියට මෛත්‍රී වාක්‍ය නැවත නැවත මෙනෙහි කළ යුතුයි දෙවැනි වාක්‍ය මෙනෙහි කරනකොට පළවෙනි වාක්‍යයත් අනාගතයේ ඊළඟට සජ්ජායනා කරන්නට ඉන්න වාක්‍යත් අතර වෙනසක් නොතිබිය යුතුයි සෑම මොහතකම වචන තුනේ සමානකම නිතරම චිත්තානුපස්සනාවෙන් ඒක වර්තමානයේ තබා ගන්න පුළුවන් නම් වචනෙන් වචනයට වෙනසක් ඇති නොවෙන්න මානසිකත්වයේ රඳවා ගන්න පුළුවන් නම් ඒ උත්තමයාට අපි කියනවා පරිපූර්ණත්වයේ ලබාපු මෛත්‍රී භාවනා කරන බෝධිසත්වෙක් කියලා. එහෙනම් එයාට කොච්චර බැනලා කරලා නිඳා කරලා නැවත ළඟට එනකොට බොහොම සන්තෝෂයේ මූණේ මලක් පිපුණා වාගේ සුවඳ සීලීව කතා කරලා ආසන පනවලා ගිලම්පස දීලා කතා බහ කරලා සැප දුක් කාලා අර මිනිස්සු කල්පනා කරන අනේ 16ක් විතර එකතු කරගෙන ගින් ශබ්ද පූජා කරලා නිඳා අපාස කරලා ගාලා එලවන්න තරම වැඩ කළා ඒ හාමුදුර ළඟට ගියා විතරයි බලන්නකෝ වාඩි කරලා ගිලම්පස දීලා මොකවත් උන්නේ නැහැ කතා කරන මේම උත්මයකටද මම ශබ්ද පූජා පැවැත්වේ කියලා යනගගන් කෑගගා අඳහඬා යන්නේ නැද්ද අපේ ಗುಣ ලෝකෙටම ඇන්න කිය කිය යන්නේ නැද්ද අන්න එයා ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා එයාට ධර්මයේ දේශනා කළා කොහොමද දේශනා කළේ බංකුවක් දාලා වාඩි කරලා ගිලම්පස දීලා සැප දුක් කාලා ආශිර්වාද කළා. ඒක තමයි බණ විනාඩි පහේ බණ ජීවිත කාලෙම ආර්යමා සංඝයාගේ ගුණ කියන සංඝානුසති භාවනා වඩන භාවනා යෝගියෙකියා සංඝ ගුණ මෙනෙහි කරනවා. එහෙනම් අපට පුළුවන්කම තියෙන්න ඕනේ අපට ප්‍රශ්න ගැටලු කරන කට්ටිය භාවනා යෝගින් කරන්න. එහෙනම් මේක කරන්න ඒ දක්ෂකම පාළ වෙන්නේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන. එහෙනම් අපගේ මෛත්‍රී භාවනාව කොච්චර දක්ෂද මේ ලෝකෙම මිනිස්සු භාවනා යෝගින් කරනවා තපස්වරුන් කරනවා ආර්ය මා සංඝ බවට පත් කරනවා ඒ කට්ටිය සිල් ගන්නවා දන්නේම නැහැ ඇයි සිල් ගන්නේ මේ ಗುಣ නිසා කම්පණය නිසා ඒගොල්ලන්ගේ චරිත ගුණාංග හැම එකක්ම ඇදිලා එහෙනම් ලෝකෙම හදන්න පුළුවන් මෛත්‍රිය හරියට වඩනවා නම් ලෝකෙම හැදෙනවා අපි තුල මෛත්‍රිය පවතිනවා නම් ලෝකේ හැදෙන්නේ නැත්තේ ඇයි? ලෝකේ හදන්න බැරි හැයි? අපි තුල මෛත්‍රිය පරිපූර්ණ වෙලා නැහැ. මෛත්‍රියේ දෝෂය අද ලෝකයේ විනාශය. මෛත්‍රියේ පරිපූර්ණත්වය ලෝකයේ ධර්මානුකූල පැවැත්ම. එනම් මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක නොලැබී සියලු සත්වයෝ සන්තෝෂයෙන් මාර්ගඵලවල ආර්ය මා සංඝ වශයෙන් ජීවත් වෙන්න නම් හැමතැනම බණ හැයනවා නම් හැම gederකම සමූහ භාවනා වෙනවා නම් වීදියේ හැමතැනම මාර්ගඵලලාභයෙන් ඉන්නවා නම් වී ටිකක් වේල ගන්න බෑ තල ටිකක් වේල ගන්න බෑ එච්චර උත්තමයන් වහන්සේලා 이르දියෙන් වඩිනවා නම් මේ තරම් සුන්දර ලෝකයේ ඇති වෙන්නේ මෛත්‍රිය පරිපූර්ණ වෙන්නොත් විතරයි එහෙම නැතුව මේ ලෝකේ කවදාවත් ඒ වගේ සුන්දර ධර්මානුකූල පැවැත්මක් ජීවින් අතර දකින්න ලබන්නේ. ඒ නිසා අපි අද හිඳලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. අපගේ ಗುಣධර්ම වල තියෙන සියලෝම අඩුපාඩු හදන්න මේ මෛත්‍රී භාවනාව උපයෝගී කරගමු. සෑම තප්පරයක් ගානේ මේ කමඨාන වඩමු. අපිත් පරිපූර්ණ වෙමු මෛත්‍රියෙන්. ලෝකයත් මෛත්‍රියෙන් පරිපූර්ණ කරමු. අපි දැනගත්තා මේ මෛත්‍රිය පිරෙන්න පිරෙන්න අපගේ ಗುಣධර්ම ගොඩාක් උත්තරීතර ಗುಣධර්ම මනුෂ්‍ය ධර්ම බවට පත් වෙනවා. එන උත්තරී මනුෂ්‍ය ධර්ම අපි තුල වැඩෙනවායි කියලා කියන්නේ අපි ආශ්‍රය කරන හැමෝම අපට පෑදෙනවා. පෑදෙන්නේ අපට නෙමෙයි අපි තුල තියෙන මහා සංඝ ගුණට. එන සංඝානුසති භාවනාව ඒ හැමෝටම ඉබේම කරවන්න අපි දක්ෂ වෙනවා. ඒ හැකියාව අපට ලැබෙනවා. එහෙනම් මේ කමඨාන් දේශනාව මේ මෛත්‍රී භාවනාවේ පරිපූර්ණත්වයේ පිළිබඳ අපි ශ්‍රවණය කරපු මේ මහා තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අපගේ සිත්තල විශේෂ ධර්ම ඥානයක් වශයෙන් කමඨාණක් වශයෙන් ಗುಣධර්මයක් වශයෙන් තැම්පත් කරගනිමු නැවත නැවත මෙනෙහි කරමු මේ කමඨාන අපගේ ජීවිත කාලෙම පුරුදු කරලා මෛත්‍රී භාවනාවෙන් පරිපූර්ණත්වයේ ලබලා ලෝකෙට මෛත්‍රී භාවනාව පරිපූර්ණත්ව කරන්න අපිත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් දුක් විඳලා පාරමීතා වශයෙන් පුරපු ඒ මහා දුක්ඛන්දරාවකට අපිත් මේ ශාසනය වෙනුවෙන් යමක් කළා කියන මානසිකත්වය ඇති කරගනිමු. එහෙනම් මේ මොහොතේ හිඳලා මේ කමඨාන වඩලා මේ මෛත්‍රී භාවනාවේ වාක්‍යවල පරිපූර්ණත්වයේ අදලා අපගේ මිනිසත් පරිපූර්ණ වේවා අපගේ මිනිසත් භවයේ කෙලෙස් වලින් නිදොස් වේවා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් භාවයටපත් වෙලා අපි මේ භවයේම පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු මේ මෛත්‍රී භාවනාවේ පරිපූර්ණත්වයේ කියන කමඨාන තුළින් දේශනාව තුළින් අපි සියලු දෙනාටම සිද්ධ වේවා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන භවයටපත් වෙලා පරිණිරවාණය සිදු වේවා කියලා සාදුකාරයක් දෙමු සියලු දෙනාටම තෙරුවන් සරණයි